මුදල් හොයලා මේක කරනවා කියන අදහස මුල් වෙච්ච ගමන් වංචා කරනවාද හොරමරකම් කරනවාද කියන එක සංඥාවක් නැතුව බොහෝ අයහපත් විදිහට ධනය උපයලා දේවල් කරන්න මිනිස්සු පෙළඹෙනවා. ඒ නිසා එහෙම කළා කියලා ඒතරම් තේරුමක් නැහැ පිළිතුර. අපි හිතමු මෙහෙම යම්කිසි කෙනෙක් අධාර්මිකව මුදල් ඉපයුවා. දැන් ඒ තනත්තා එහි අධාර්මික බව තේරුම් අරන් තියෙනවා. තේරුම් අරගෙන මම මේ අධාර්මික උපයපු මුදල් මේවා අපි කාලා බීලා සසරත් විනාශ කරගන්න එක සුදුසු නෑ ඒ නිසා මං මින් ඉදිරියටවත් ධාර්මික වෙනවා ඒ ධාර්මික වීම සඳහා අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්නට මේ මුදල් මම යහපතක් සඳහා යොදවනවා කියලා කරුණු තේරුම් අරගෙන යොදවනවා නම් අධාර්මිකව තමයි උපයලා තියෙන්නේ හැබැයි දැන් ඒ තනත්තට නුවණ පෑදලා කරුණු තේරුම් ගන්න තියෙනවා තේරුම් අරගෙන ප්‍රඥාවෙන් ඒ ධනය යහපත් දේවල් සඳහා වැය කරනවා. ඒක වරදක් නෑ. ඇයි? දැන් කරුණු තේරුම් අරගෙන යහපත පිණිසයි යොදවන්නේ. එහෙම කරන්නට පුළුවන් කෙනෙකුට ප්‍රඥාව. හැබැයි තව කෙනෙකුට ඔය දෙයම කරන්නට පුළුවන් අධාර්මිකව මුදල් උපයලා තියනවා ඉදිරියටත් අධර්මකාරී බව පවත්වාගෙන යනවා අපි පින්කනොත් කරනවා කියලා පෙන්වන්නට අර එකතු කරගන්නා ධනෙන් යමක් වියදම් කරලා පින්කමකුත් කරනවා එතන අර ස්වභාවය නැහැ. එතන තියෙන්නේ වංචාව. එතන තියෙන්නේ කපටිකම, Tamanගේ දෝෂය වහගන්න, Tamanගේ පව් වහගන්නට ඒ මුදලින් හොඳ වැඩකුත් කරලා ලෝකෙට අඟවනවා. අපි හොඳ දේකුත් කළා. ඒ නිසා පින්කම් කරද්දී ප්‍රඥාවෙන් තේරුම් අරගෙන කුසල් දහම් සිද්ධ කරන්නට ඕන. මේ විදිහට අපි දුසිල්වත් බවට පැමිණෙන්නේ නැතිව. ඊළඟට භික්ෂුන් වහන්සේලා හැටියට ගත්තයින් පස්සේ මහජනයාට සරවර කරලා පරුස වචන කියලා කියන්නේ මොකක්ද? අන් අයගේ හිත රිදෙන වචන. ඊළඟට සමහර වෙලාවට ලැජ්ජා කරලා සමහර වෙලාවට බොහොම නලවලා කතා කරලා අනේ මේ මහත්තයා නම් බොහොම ධාර්මික කෙනෙක්. හුඟක් පින්කම් වලට උදව් වෙනවා. අපි පින්කමක් කිව්වොත් නම් මගහරින්නෙම නැහැ. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. මේගොල්ලෝ හරියට පින්කම් කරනවා. මේ විදිහට අර මිනිස්යාව පුළුවන් තරම් වචනෙන් වර්ණනා කරලා වංචනික විදිහට සමහර විට ලබා ගන්නට පෙළඹෙනවා නම් ඒක භික්ෂුවකට උචිත නැහැ. ඒවා කුහනා, ලපනා, නේමිත්ත කතා, නිප්පේසි කතා ආදී වශයෙන් භික්ෂු විනය සඳහන් වෙනවා. අන් අය නලවලා, අන් අයගේ හිත් සතුටු කරලා වංචනික විදිහට ලබා ගැනීම සුදුසු නැහැ. හැබැයි අනේකා පාපයෙන් වළක්වලා කුසලයට යොමු කිරීමේ අදහසින් අනේකා විනාශ වෙන්නට යනවා දැකලායි විනාශයෙන් ගොඩ ගැනීමේ අදහසින් ඒ මිනිස්යාගේ හිත් දිනාගෙන කුසලයකට යොමු කරන්නට ඒබඳු දෙයක් කරනවා නම් ඒක වරදක් නෙවෙයි පිළිතුරු. වංචනික මිනිස්සෙක්, පව්කාර මිනිස්සෙක්, දාමරිකෙක් ඒ මිනිස්යා වෙන යහමකට ගන්න ක්‍රමයක්ම නැහැ. හැබැයි වර්ණනාවට කැමති. කැමති නිසා වර්ණනා කරලා ඒ මනුස්සයාගේ හිත් දිනාගෙන යහපතට යොමු කරනවා නම් එය වරදක් නොවේ කුමක් නිසාද චේතනාව ඒ පුද්ගලයා ගොඩ ගැනීම නිසා ඒ නිසා අපි පින්කම් කරද්දී ප්‍රවේශම් වෙන්නට ඕනේ හොඳ අදහසින් ප්‍රඥාවෙන් කරනවා නම් අනේකා සමගට යොමු කිරීමේ අපේක්ෂාවෙන් කරනවා නම් අපට අන් අයට රිදවලා හරි පින්කමට යොමු කිරීම වරදක් නෙවෙයි. හැබැයි තමන්ගේ වැඩේ කරගන්නට කියන අදහසින් පුණ්‍යකාමී අදහස දෙවනි තැනට වැටිලා කරන්නේ මොකක්ද කියලා නිනව නැතුව කොහොම හරි කරන්නට ඕනේ කියන தත්ත්වයට වැටෙනවා නම් ඒවා පින්කම්ද පව්කම්ද කියලා ටිකක් විමසා බලන්නට වෙනවා. යමක් කරපු නිසා Tamante එකෙන් යම් ප්‍රතිඵලයක් ලැබෙන්නට නම් පුළුවන්. හැබැයි වංචනික විදිහට නම් කරන්නේ, අසාධාරණ විදිහට නම් කරන්නේ, අයුක්ති සහගත විදිහට නම් කරන්නේ, අන් අය රවටලා නම් කරන්නේ, බොහෝ දේ අරගෙන එකෙන් අල්පයක් වියදම් කරලා ඊටු ටික සියල්ලම Tamanගේ සුඛ විහරණය සඳහා යොදා ගන්නම් කරන්නේ. ඒවා තුලින් සසරට යමක් ලැබෙන්න පුළුවන් ඊට වඩා මහා විනාශයක් ඒ පසුපස Taman වෙත එනවා. සයිබඳු කුසල් පාරමිතා කුසල් කියලා කියන්නට බෑ නිවන් දකින්නට උදව් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ බඳු වංචනික දේවලින් අපරාධයන්ගෙන් බැහැර වෙලා පින්කම් කරන්නට පුළුවන් නම් තමයි ඒ බඳු කුසල් දහම් කෙනෙකුට නිර්වාණ අවබෝධය සඳහා උපනිශ්‍රය වෙන්නේ පාරමිතා කුසල් හැටියට සඳහන් කරන්න පුළුවන් දෙයක්. ඊළඟට සමාධිය වැඩෙන්නේ කොහොමද? කුසල් දහම් කරද්දී චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ කොහොමද? චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නට නීවරණ ධර්මයන්ගෙන් අපේ සිත ආරක්ෂා කරගෙන පින්කම් කරන්නට පුහුණු වෙන්න ඕන. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. කාමච්ඡන්දය තමන් ප්‍රිය කරන දේවල්. අපි හිතමු මල් පූජා කරන්න ගියන් පස්සේ බුදුහාමුදුරුවන්ටද පූජා කරන්නේ කාටද කියන සංඥාව ගිලිහිලා ගිහිල්ලා අර මල් වල ලස්සන ඒවා හැඩට තියෙන එක එතකොට එතන අලංකාර කරන එක ආසනයේ ලස්සනට හැඩ කරන එක මේ ටික තමයි වැඩිපුර ඔලුවට එන්නේ එතකොට ඔන්න අපි පිරිසුදු කරලා සුද්ධ කරලා ලස්සනට මල් මාලා දාලා කොඩිවැල් එල්ලලා අපේ මල් ටික ගිහිල්ලා පූජා කරන්න ඉස්සලා වෙන කෙනෙක් දුවගෙන ඇවිල්ලා උතනින් මොකක් හරි මල් වට්ටියක් තිබ්බොත් එහෙම ගන්න ගන්න අහකට ගන්න අපි මේ ලොකු පින්කමක් කරන්න හදන්නේ. ඔය අයින් කරගන්න. කියලා අරක පැත්තකට අරගෙන වීසි කරන්නද පුළුවන්. දැන් ඒ මිනිස්යාගේ මල් ටික බුදුහාමුදුරන්ට නෙමෙයිද? ඒතර අපි පූජා කරන මල් ටික විතරද බුදුහාමුදුරන්ට? ඇයි මේව අමතක වෙන්නේ? බුද්ධ පූජාවයි කියන සංඥාව ගිලිහිලා ගිහිල්ලා අර ආසනය ලස්සන කරලා Tamange ඇහැපෙනවීම තමයි මුල් තැනට මේවා ටිකක් තේරුම් ගන්න දුෂ්කර කාරණා පෙන්නතුනේ. අද කාලේ හුඟක් මිනිස්සු මහා පින්කම් කරලා අනේ අගේ ඇති පින්කමක් කළා ආසාවේ බෑ දැක්කන් පස්සේ ජීවිතේට නැති ඒ පින්කම නම් කියලා හිතාගෙන එනවා. නමුත් වැඩි හරියක් තියෙන්නේ කාමච්ඡන්දය. Tamange ඇස පිනවලා, Tamange සිත පිනවලා Tamanගේ හැඟීම් තෘප්තිමත් වෙලා Taman බලාපොරොත්තු වෙච්ච හැටියට කරලා තියෙනවා. හැබැයි කුසල් සිතුවිලි එතන තිබුණද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. මේවා ගිහි පැවිදි ඕන කෙනෙකුට වෙන්නත් පුළුවන් පින්නතුනේ. ඒ නිසා අපි තින්කම් කරද්දී පරිස්සම් වෙන්නට ඕනේ. දැන් මේ මම සලසුම් කරන්නේ මගේ අස පිනවන්නද, මගේ සිත පිනවන්නද? එහෙම නැත්නම් ඇත්තටම බුද්ධ ගෞරවය ඇති කරගෙන, සංඝ ගෞරවය ඇති කරගෙන අවශ්‍යතාවය සඳහාද මම මේ කටයුත්ත කරන්නේ? බුද්ධ මන්දිරයක් තනනකොට මේ බුද්ධ මන්දිරයෙන් බුදුගුණ සිහි කරලා බුදුන් වඳින්නද මේක කරන්නේ? එහෙම නැත්නම් ප්‍රසිද්ධිය සඳහා අන් අයගේ සිත් පිනවලා වැඩි පිරිසක් මෙතනට ගෙන්වා ගන්නද? ඒතර මේ දෙකෙන් මොන පදනම මතද මේ බුද්ධ මන්දිරය ඉදි කරන්නේ? අර දෙවෙනි පරමාර්ථය මතනම් කරන්නේ ඒක ඉතින් තවත් එක ප්‍රදර්ශන භාණ්ඩයක් පමණයි. හැබෑවට බුදුගුණ සිහිපත් කරලා බුදුන් වඳින්නට ඕන නම් සිත එකඟ කරගෙන බුද්ධ වන්දනාව කරන්නට පුළුවන් වෙන්නට දැන් අපේ විහාරස්ථානයේ රේරුකාණ චන්දවල මහානායකහාර වැඩ ඉන්න කාලේ බුද්ධ මන්දිරය ඉදිකලා කිසිම චිත්‍රයක් හෝ කිසිවක්ම නැතුව බුදු පිළිම විතරයි විහාරය ඇතුළට ගියයින් පස්සේ වෙන කිසිම අරමුණක් නැතිව බුද්ධ රූපේ අරමුණු කරගෙන බුදුගුණ සිහි කරලා බුදුන් වඳින්නට පුළුවන් ඉඩ තියෙන්නට ඕනේ කියලා උන්වහන්සේ එහෙම කළා. අපි හිතමු පැරණි විහාරස්ථානවල අපාය දර්ශන, දිව්‍ය ලෝක දර්ශන, අඹලා චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ මොකක් සඳහාද? මේ බුදුන් වදින්නට එන මිනිසුන්ට පින්පව් වල ස්වභාවය හඳුනා ගන්න. හොඳ අදහසින් කරලා තියෙනවා. ඒකට හොඳ අදහසින් නම් ඒක කරන්නේ ඒක යහපතක්. හැබැයි වැඩි පිරිසක් ගෙන්න ගන්න ප්‍රසිද්ධ වෙන්න මේක ලෝකේ හොඳම බුද්ධ මන්දිරය කරන්නට අපේ එක මෙහෙමයි අනුන්ගේ තැනට යන්නේ දැන් ඔක්කොම මෙතනට තමයි මේ අදහස සඳහා නම් ඒවා කරන්නේ මිනිසුන්ගේ කාමච්ඡන්දය නම් අවදි කරන්නේ එතන ඇති වටිනාකමක් නැහැ පින්නතුනේ ඒක බුද්ධ වන්දනාවක් නෙවෙයි ඒක තවත් එක ප්‍රදර්ශන භාණ්ඩයක් පමණයි එතකොට පින්කම් කරද්දී කාමච්ඡන්දය වර්ධනය කරනවද? එහෙම නැත්නම් කාමච්ඡන්දය යටපත් කරගෙන කුසල් සිතුවිලි ඇති කරගන්නවද? මේවා තෝරා බේරාගෙන පින්කම් කරන එක පහසු දෙයක් නෙවෙයි පිළිතුරු. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ මේ කුසල් දහම් කරද්දී අපේ මනසේ වැඩෙන්නේ කාමච්ඡන්දයද? මේ බුද්ධ පූජාව කරද්දී මේ සංඝ පූජාව කරද්දී අපේ මනසේ වර්ධනය වෙන්නේ කාමච්ඡන්දය. හැබැයි ඉතින් කාමච්ඡන්දේ වඩවාගෙන හරි එහෙම එකක් කලන් පස්සේ සසරට සම්පත් නම් ලැබෙනවා. බොහෝම යසයසුරු සම්පත් ප්‍රියමනාප දේවල් අලංකාර දේවල් ලැබෙන්න පුළුවන්. හැබැයි Tamanta මනසට සහනයක් ලැබෙන්නේ කෙලස් දුරු කරන්නට ඉඩක් ලැබෙන්නේ නිවන සඳහා සහයෝගයක් ලැබෙන්නේ ඒකත් විනාශයේ පිණසයි පවතින්නේ. පිළිතුරු අහලා ඇතිනේ අර ස්වර්ණ තිලකාවගේ කතාව පෙර භවයක චෛත්‍යයට මල් පූජා කළා මල් පූජා කරලා ප්‍රාර්ථනා කළේ මොකක්ද දකින පුරුෂයන් උමතු වෙන විදිහේ රූප ස්වභාවයක් ඇතුව උපදීවා හොඳට හිත එකඟ කරගෙන තින්කම කළා තින්කම කළා කරපු ප්‍රාර්ථනාව ඕකයි අන්තිමට ඉතින් ලැබුණා ලැබිලා ගම් දනව්වල රජවරු සිටවරු කා කොටා ගන්න පටන් ගත්තා මේක කාන්තාව නිසා අන්තිමට මොකද්ද උනේ කෑලි කෑලි කපලා කෑලි කෑලි ඔක්කොටම දුන්නා ඉතින් එබඳු ප්‍රාර්ථනා කරගත්තොත් ඒ විදිහට අනුවණින් නම් පින්කම් කරන්නේ ඒ පුද්ගලයාට ඒක නිවන පිණිස හේතු වෙන්නේ නැහැ පිණිසුන. ඒ නිසා මේ කරන කුසල් දහම් කාමච්ඡන්දේ පදනම් වෙලාද කරන්නේ එහෙම නැත්නම් ව්‍යාපාදය අනෙක් අය සමග අමනාපයට මාන්නේ අනේකා පරද්දලා තමන් ජය ගන්නට එහෙම හැංගීමෙන්ද කරන්නේ සමහර විට එහෙම අදහසක් මුල් වෙන්නත් පුළුවන්. පින්කමක් කරද්දී දැන් අර කොසල් රජුගේ අසද්දස මහදානය දෙන්නට පෙළඹුණේ එහෙමනේ. රටවැසියන් පරද්දන්නට. හැබැයි ඉතින් එහෙම පරද්දන්නට කියන අදහසින් ආරම්භ කරලා කරන වෙලාවේ හරි හිත පහදවාගෙන හරියට කරගන්න පුළුවන් නම් ඒක ශක්තිමත් කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. පස්සේ හරි ඒක ගැන හිතලා කල්පනා කරලා සතුට වෙන්නට පුළුවන් නම් ඒක ශක්තිමත් කුසලයක් හැටියට වර්ධනය කරගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් එබඳු මිනිසුන්ට කරපු කුසලය අපතේ යන එක නිවන් දකින්නට උදව් වෙන්නේ නැහැ. ඒ නිසා පින්කම් කරනකොට කාමච්ඡන්දයට වහල් වෙලාද කරන්නේ ව්‍යාපාදයෙන් අන් අය සමග ගැටිලා අන් අයට පාඩමක් උගන්වන්න අනිත් අයට තමන්ගේ බලපුලුවන්කාරකම පෙන්වන්නද මේක කරන්නේ. එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්චය කියන්නේ වික්ෂිප්ත වූ මනසින්ද කරන්නේ. අපි පින්කම් කරනකොට හිතලා බලන්නට ඕන ටිකක්. ආපසු හැරිලා බලන්න ඕන මොනවද මෙතන තිබුණේ? වික්ෂිප්ත බව නම් එතන තිබිලා තියෙන කුසල් සිත් මතුවලා නැතිනම් ඒ පින්කම වටිනා පින්කමක් කියලා කියන්න බෑ. තීන මිද්දේ උදාසීන බව නම් තිබිලා තියෙන. ඒත් වැදගත්කමක් නැහැ. සමහර පින්කම් කරනකොට ඔහේ අලසව එහෙමම තිබ්බතන තියලා ඔහේ ඉන්නවා. එහෙමනම් පින්කම් කරන්නට බෑ. සමහර පින්කම කරනකොට නිනව්වක් නැහැ. අරහෙට දුවනවා, මෙහෙට දුවනවා. ඔළුව ගිනි ගත්තා වගේ වැඩ කරනවා. ඇයි? උද්දච්ච කුක්කුච්ච. මේ මානසික වික්ෂිප්ත බව. එහෙමනම් ඒත් ඒ පින්කම ශක්තිමත් පින්කමක් වෙන්නේ ඊළඟට සැකයෙන් සංකාවෙන් විචිකිච්ඡාවෙන් නම් පින්කම් කරන්නේ මේක දුන්නට වැඩක් වෙයිද දන්නේ අපි මේ දෙන මුදලින් ඇත්තට මේ වැඩේ කරයිද දන්නේ ওই චෛත්‍යයක් හදන්න කියලා තමයි එකතු කරන්නේ ඕක කරනවද නැද්ද දන්නේ ඔහොම හිත හිතා දුන්නයි කියලා අපි වැඩක් නැහැ මේ බුද්ධ පූජාව ඇත්තට මේ මෙච්චර මහා මහේසාක්‍ය විදිහට කළයි කියලා මේ ප්‍රතිඵල ලැබෙයිද දන්නේ ඔය විදිහෙන් හිතාගෙන නම් කරන්නේ ඒ වායේ ඇති තේරුමක් නැහැ පිළිද. ඒ නිසා කුසල් දහම් කරද්දී කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් මනස නිදහස් කරගෙන පින්කම් කරන්නට පුළුවන් නම් කරන කුසලය පිළිබඳව සිහිය සහ ඒකාග්‍රතාවය අවදි කරගෙන පින්කම් කරන්නට පුළුවන් නම් තමයි ඒක චිත්ත සමාධිය ඇති වෙන්නට හේතුවක් වෙන්නේ. පින්කම කරලා ඉවර වෙනකොට මහා අර යකාගේ කම්මල වගේ නම් මනස නිරන්තරයෙන් කලබල වෙලා නම් එතන චිත්ත සමාධියක් නැහැ කියලයි තේරුම් ගන්නට වෙන්නේ. එසා කුසල් දහම් කරද්දී අපේ මනසට එකඟ බවක් සංසුන් බවක් ඇති වෙන්නට ඕනේ. එහෙම නැතිනම් එතන තේරුමක් නැහැ. ඒ නිසා පින්නතුනේ අපි පින්කම් කරද්දී නැවත නැවත ආවර්ජනා කරලා බලන්න ඕන අපේ මනස තියෙන්නේ කොතනද කියලා. මේක ගිහියා වුණත් පැවිද්දා වුණත් පහසු නෑ තෝරගන්න එක. මීට වසර 15කට ඉහතදී අපට අවශ්‍ය වුණා අපේ පැවිදි වෙච්ච දිනය වෙනුවෙන් බුද්ධ පූජාවක් කරන්න. හවස 4ට 5ට පහන් වැට සුද්ධ කරන්න පටන් ගත්ත තැන ඉඳලා පහවදා උදේ 10 11 වෙනකන් එක දිගටම අපි බුද්ධ පූජාවක් කළා. මිදුලා තුගෑම, පිරිසුදු කිරීම, ඒ වගේම ගිලන්පස සැකසීම, පහන් දැල්වීම, ප්‍රදක්ෂිනා කිරීම, උදෑසන කිරිපිඩු සැකසීම, පන් පූජා කිරීම මේ ආදී එක දිගටම බුදු ගුණ සිහි කරමින් තාම උසස් පින්කම් සමූහයක් කරගත්තා. දැන් මට හිතුනේ මම හොඳ පින්කමක් කළා කියලා. මගේ ගුරුවරයාට මේක කිව්වයින් පස්සේ මට උපදේශයක් ලැබුණා කමක් නැහැ හොඳට කළා නම් හැබැයි පොතක් අරගෙන ඔය පින්කම කරන්න සිතුවිලි පහළ වෙච්ච තැන ඉඳලා පින්කම කරලා නිම වෙච්ච තැන දක්වාම ඇති වෙච්ච හැම සිතුවිල්ලක්ම හොඳ නරක කියලා වෙන් කරන්නේ නැතිව පොතේ ලියන්න. ලියලා වහලා තියන්න සති කීපයකට පස්සේ ආපහු විවෘත කරලා බලන්න කියලා කිව්වා. මමත් අර කිව්ව හැටියට පොතක් අරගෙන හොඳ නරක කියලා වෙන් කරන්නේ නැතුව ඇති වෙච්ච හැම සිතුවිල්ලක්ම අර පොතේ ලිව්වා. ලියලා වහලා තියලා මාසෙකට විතර පස්සේ අරන් බලනකොට දවසක් මුළුල්ලේ පින්කමක් කරලා තියෙනවා හැමෝම සතුටු වෙලා තියෙනවා හැමෝම ප්‍රශංසා කරලා තියෙනවා පින්කමක් කළා කියන අදහසක් තියෙනවා හැබැයි අර ලියලා තියෙන එකම වාක්‍යයකවත් කුසල් සිතුවිල්ලක් ගැන සටහනක් නැහැ ඒ හැමතැනම තියෙන්නේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි තීන මිද්දයයි උද්ධච්ච කුක්කුච්චයයි ඕවයින් තමයි පිරීලා තියෙන්නේ මල් ටික සකසනකොට මේක මම කැමති විදිහට මේ මල් මාල මෙතනට මම කැමති විදිහට මේ කොඩිය මම කැමති විදිහට මේ ආසනය මම කැමති විදිහට දැන් අනිත් අය දැක්කොත් මේකට මොකක් කියයිද මෙහෙම හැදුවොත් නම් ඒගොල්ලෝ සතුටු වෙයි අන්තිමට බුද්ධ පූජාව කියලා කරලා තියෙන්නේ මම සතුටු වෙන්නත් අනිත් අය සතුටු කරන්නත් උත්සාහ කරනවා ඊළඟට කපුටෙක් ඇවිදින් වහනකොට මයිනෙක් ඇවිදින් වහනකොට බල්ලෙක් ඇවිදින් අර අතුගාපු මිදුල එහාට මෙහාට දුවනකොට තව කෙනෙක් ඇවිදින් එහෙන් මෙහෙන් අත පොවනකොට මනසේ ව්‍යාපාදේ මතුවලා තියෙන ඒ අය පනලා කෑ ගහලා උතන අවුල් කරන්න එපා අවුල්සන්න එපා මම මේ පින්කමක් කරන්න හදන්නේ අර මිනිස්සුන්ව පනලා ඒක කොහොම හරි මට ඕන හැටියට කරන්නටයි උනන්දු වෙලා ඊළඟට සමහර වෙලාවට මහරාත්‍රියේ නිදිමත ආදී එනකොට උදාසීන බවක් අලස බවක් දැන් ඔන්න ඔහේ ඇති නවත්තලා දාලා නිකන් ඉන්නවා කියන අදහස. ඊළඟට උද්‍යෝගය ඇති කරගත්තන් පස්සේ නෑ නෑ කොහොම හරි මේක හොඳට කරන්න ඕන කියලා අර වැඩේ මේ වැඩේ ඔක්කොම බදාගෙන වික්ෂිප්ත වුණු මනසින් ඒවා කරලා තියෙනවා. බැලුවයින් පස්සේ ඔය විදිහේ බොහෝ මනෝභාවයන් ඇති වෙලා තියෙනවා. හැබැයි බුදු ගුණ සිහි කරගෙන හිත සංසුත් වෙච්ච වෙලාව ඒකම තැනකවත් නැහැ. අන්තිමට මටම ලැජ්ජ හිතුණා අනේ මගේ පින්කම කියලා. ඊට පස්සේ ගුරුවරයා මට උපදෙස් දුන්නා ඊළඟ අවුරුද්ද පින්කම කරන්න කලින් ඔය පොත අරගෙන ආපහු කියවන්න. කියවලා ඉවර වෙලා නැවත වතාවක් එහෙම නොවෙන්නට ප්‍රවේශම් වෙලා පින්කම කරන්න උත්සාහ කරා. ඊළඟ අවුරුද්දෙත් ඒ දිනේට කලින් අර පොත කියවලා බලලා අඩුපාඩු හොඳට හිතට අරගෙන ඒවා නොවෙන්නට පරිස්සම් වෙලා පින්කම කළා. එහෙම කරලා ඉවර වෙලත් මට උපදෙස් ලැබුණා නැවත ලියා තබන්න. ඊට පස්සේ ලියලා කරලා ඊළඟට අරගෙන බලනකොට අර මුලින් වෙච්ච අඩුපාඩු ගොඩක් සැකසීලා තියෙනවා. හැබැයි වෙන වෙන පැතිවලින් අඩුපාඩු සිද්ධ වෙලා. මෙහෙම අවුරුදු 5ක් 10ක් එක දිගට එකම පින්කම සිද්ධ කරමින් නැවත නැවත පොතක සටහන් තබමින් ආපසු හැරිලා පුනරාවර්ජනයක යෙදෙමින් කටයුතු කරද්දී තමයි බුද්ධ පූජාවක් හරියට බුදුගුණ සිහි කරගෙන කරන්නේ කොහොමද කියලා අපි උනත් ඉගෙන ගන්නේ. එනිසා පින්නතුනේ පින්කම් කරන එක පහසු දේවල් නෙමෙයි. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සුකරානි අසාදෝනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාධුංච තං වේ පරම දුක්කරං. Tamanta අහිත පිණිස අවැඩ පිණිස හේතු වෙන දේවල් කරන එක එච්චර අමාරු නෑ. ඒවා ලේසියෙන්ම කරන්නට පුළුවන්. නමුත් Tamanට හිත පිණිස වැඩ පිණිස පවතින දේවල් කරන එක ඒතරම් පහසු දෙයක් නෙවෙයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. අනන්ත සසරේ අපේ සිත පුහුණු වෙලා තියෙන්නේ අයහපතට අකුසලයට විනා යහපතට නෙවෙයි පින්නතුනේ. ඒ බඳු නොහික්මුණු මනසක් සංවර කරගෙන කුසලයක් කරනවා කියන එක පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා කුසල් දහම් කරද්දී අපි නැවත නැවත සිත බලන්නට ඕනේ. මේ නිසා අපේ මනසේ චිත්ත සංහිඳියාවක් ඇති වෙලා තියෙනවා. දවසක් මට මතකයි දවස මුළුල්ලේම මම ටිකක් වෙහෙස මහන්සි වෙලා එදා දවසේම මට ටිකක් උණ ගැනෙන්න වගේ හරිය ඇඟට පෙහෙට්ටුවක් තිබිච්ච දවසක්. දවසම මම දානවන්දලා කුටියට වෙලා නිදාගෙන හිටියා. කවුරුත් ඇවිදින් විමසුවේ නැහැ. හවස් වෙලා ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා මට කිව්වා බෝධි පූජාව තියන්න කියලා. මට හොඳටම තරහ ආවා. ඒ මොකද දැන් උදේ ඉඳන් මම අමාරුවෙන් ඉන්නවා කවුරුත් ඇවිදින් මොකද කියලාත් ඇහෙන්නේ දැන් මේ බෝධි පූජාව තියාගන්න ඕන වෙනකොට මට ඇවිදින් කියනවා කියලා මට නොමනාපයක් ඇති වුණා. හැබැයි එතනින්ම මම කල්පනා කළා ඇයි මං එහෙම හිතන්නේ. මට මේ හොඳ වැඩක් කරන්න නේ කිව්වේ. වෙනදත් මම බුදුන් වදිනවා. ඉතින් අදත් බුදුන් වදින්න නේ කිව්වේ. වෙන අපරාධයක් කරන්න නෙවෙයිනේ. අනිත් එක මේ අමාරුවෙන් වෙහෙස වෙලා රෝගී වෙලා ඉන්න දවසටමනේ පින්කමක් කරන්නටම ඕන. දැන් ලොකු හාමුදුරුවෝ මතක් නොකළා නම් එදා දවසේ මම බුදුන් වදින්න කීයටවත් යන්නේ නැහැ. ඉතින් පිච්ච වෙහෙසත් එක්ක. ඒ නිසා මම කල්පනා කළා මේක නපුරක් නරකක් නෙවෙයි මට මේ හොඳක් නේ කිව්වේ ඒ නිසා මම එහෙම හිතන්නට හොඳ නෑ කියලා අර මතුවෙච්ච ආවේගය යටපත් කරගෙන මම ඊටාම සතුටු සිතින් බෝධිය ළඟට ගියා ඒ යනකොටත් මට සිහිපත් වුණා බුදුහාමුදුරු අපට මේ ධහම කියා නොදුන්නා නම් අපි කෝපයෙන් මොන තරම් දැවෙනවද සිත පාලනය කරගන්න හැටි බුදුහාමුදුරුව කියා දීපු නිසා අපට කොච්චර මනසට සහනයක් දැනෙනවද මෙහෙම හිතන්න හිතන්න වෙනදටත් වඩා බුදුහාමුදුරන්ගේ ගුණය ගැන හිතට ශ්‍රද්ධාවක් සතුටක් ඇති ඒ සතුටත් එක්කලාම මම ගිහිල්ලා පැය එකහමාරක් විතර බුදුන් වැඳලා පිරිත් සජ්ජායනා කරලා බෝධි පූජාව සිද්ධ ඒ කරලා නිම වෙනකොට පින්නතුනේ අර උදේ ඉඳලා තිබිච්ච කායික රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් දුර වෙලා ගිහිල්ලා ගතසිත සැහැල්ලු වෙලා මට හිතුණා ඒ ඇති වෙලා තිබිච්ච කායික මානසික සුවයත් එක්කලා වුණනම් එළි වෙනකම් මට බෝධිය ළඟ වාඩි වෙලා ඉන්නට තරම් තිබුණා. ඒ තරම් කායික මානසික සැහැල්ලුව. ඒ නිසා පින්කමක් හරියට කෙරෙනකොට බුදු ගුණ හරියට සිතට සිහිපත් වෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡාදී නීවරණ ධර්මයන් යටපත් වෙලා කායික මානසික සුවය සැහැල්ලුව සිහිය සහ ඒකාග්‍රතාවය අපේ సంతානය තුල වැඩෙන්නට ඕනේ. ඒ වැඩෙන ආකාරයෙන් ඒ කටයුත්ත කරන්නට පුළුවන් නම් තමයි ඒක උසස් පින්කමක් බවට පත් වෙන්නේ. හැබැයි මේ සඳහා හුඟක් කාල වේලා අරගෙන අනිත් වැඩ ඔක්කොම නවත්තලා කරනවා කියන එක විතරක් නෙමෙයි මුලදී හැම පුහුණු වෙන්න ඕන හැබැයි පස්සේ පස්සේ අනිත් වැඩ ඔක්කොමත් එක්කලා හිත සංසුන් කරගෙන කරන්නේ කොහොමද කියලා අපි ටික ටික ඉගෙන ගන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම පින්කමක් කරන්න ගියන් පස්සේ සති ගණන් මාස ගණන් අනිත් වැඩ ඔක්කොම නවත්තලා ඒක කරන්නයි වෙන්නේ. මුලදී හැම තමයි. හැබැයි කලකදී අර වැඩත් එක්කලාම හිත සංසුන් කරගෙන පින්කම කරන්නේ කොහොමද කියලා පුහුණු වෙන්න ඕනේ. ඉතින් කාල වේලාව ගත වෙන නිසා ඔය සීල සමාධි කියන කරුණු දෙක විතරයි අපි විග්‍රහ කළේ ප්‍රඥාව ඇති කරගෙන පින්කම් කරන්නේ කොහොමද කියලා ඉදිරි ධර්ම දේශනාවක නැවත පැහැදිලි කරන්නම් මේ කියපු කරුණු සිතට අරගෙන අපි කුසල් දහම් කරද්දී අපේ කය වචන දෙකෙන් අනුන්ත හානියක් නොවෙන්න තමන්ත හානියක් නොවෙන්න මෙලව පරලෝ විනාශ නොවන හැටියට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 හුණු මුල්ලේ කේ රොසලින් මෑණියන්ට පින් අනුමෝදන් කිරීම වසර 19කට පෙර පරලෝ සැපත් හුණු මුල්ලේ ආර් විජේසූරිය පියාණන්ට පින් අනුමෝදන් කිරීම පරලෝ සැපත් ඩී.කේ බාලසූරිය පියාණන් ඇතුළු සියලු මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට සුජීවත්ව සිටින එල් පල්ලෙවත්ත මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ ධර්මාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට දායකත්වයේ දරු සැමටත් ධර්ම ශ්‍රවණය කළ සැමටත් නිර්වාණ අවබෝධය පිණිස මේ පින හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ ඒ නිසා දායකත්වයෙන් කටයුතු කර පින්තුන්ගේ බලාපොරොත්තු පරිදි මිය පරලෝකීය මව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ මේ කුසල් දහම් සපතින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා එල්පල්ලේ වත්ත මෑණියන් ඇතුළු මේ දායකත්වයේ දරන සැමටත් මේ පින්වත් සෑම සියලු දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න